ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය අදිදං චත්තාරෝ සතිපට්ඨානා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය નિවැරදි කරගන්න ඕනේ ඒ වගේම අපි කවදා හරි දවසක මේ ලෝකයේ ඇත්ත తত্ত্বය, සැබෑ తত্ত্বය, Tamanගේ ඇත්ත తত্ত্বය හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තේ නැත්නම් අපිට කවදාක්වත් ජීවිතේ සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඇයි ලැබෙන්නේ නැත්තේ? අපේ හිත નિરાයාසයෙන් එක එක දේවල් වල ඇලෙනවා. નિરાයාසයෙන් එක එක දේවල් එක ගැටෙනවා. ගැටෙන්නේ එතන ගැටෙන්න දෙයක්, ඇලෙන්න දෙයක් තියෙන බව දැනෙන හින්දා. හරිද ගැටෙන්න දෙයක් ඇලෙන්න දෙයක් තියෙන බව දැනෙන නිසාවෙන් ඒකේ ඇලීම් ගැටීම් සිද්ධ වෙනවා. ම්ම් එක දවසක් පැවිදි වෙන්න ඕන කියලා එක දරුවෙක් ආවා. මේ අප දරුවගෙන් අපි අහුවා ඇයි පැවිදි වෙන්න ඕනේ? මම හිත හදාගන්න මොකද හිත හදාගන්නවා කියන්නේ. එයා මෙහෙම කියනවා. ගැහන් ළමෙක් දැක්කහම ලයිට් කණුවක් දැක්කා වාගේ වෙන්න ඕන මට. පොඩි දෙයක් කිව්වේ කියලා හිතෙන්නේ. පොඩි දෙයක්ද? නෑ. ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ ගෑල් ළමෙක් ලයිට් කණුවක් වගේ පේනවා කියන එක නෙවෙයි. ලයිට් කණුවක් දැක්කහම ඇලීමක් ගැටීමක් නෑ. ඒක ගැන ආසාවක් නැවත මතක් වීමක් දැක්කේක දැක්කා විතරයි. නේද? එතකොට මේ පීඩිත ජීවිතේ සම්පූර්ණයෙන්ම මට හිතෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මහා බරපතල වගකීමක් සහිත කතාවක් කිව්වා. ඉතින් ඒ තමයි මූලික විදර්ශකයෙකුට ලෝකයේ මූලිකව තේන හැටි. ඒ මූලික විදර්ශනාවක් ඒ තියෙන්නේ. ඒ විදර්ශනාවක් වැඩිච්ච කෙනෙක් නැති කෙනෙක් නෙවෙයි. ඒ මොකද්ද මේක සුද්ධ කරන්න පුළුවන් කියලා දන්න කෙනෙක්. හුඟක් අය තමන්ගේ සිත ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති තත්ත්වයට පත් කරන්න පුළුවන් කියලාවත් දන්නේ නැහැ. ඒ හින්දා ඇලිච්ච තැන ඇලීගෙනම ඉන්නවා. ගැටිච්ච තැන ගැටීගෙනම ඉන්නවා. ඒක අයින් කරලා ලබන සැනසීමක් තියනවාය, සුවයක් තියනවාය කියලා පොඩ්ඩක්වත් හිතෙන්නේවත් නැහැ. හරි? එහෙනම් විදර්ශනා කරන අයට මේ ඒ අයගේ ජීවිත අනිත් අයගේ ජීවිතවලට වඩා වෙනස් වෙන්නේ. එයාලට වෙනත් අරමුණු තියෙනවා. ලෝකයේ සාමාන්‍ය ලෞකික අරමුණු වලින් එහාට ගිය අරමුණු වර්ගයක් තියෙනවා. සමහර අයට ඉතින් තියෙන ලෞකික අරමුණු ලෞකික අරමුණු කියන්නේ මොනවද? මැරෙන්න කලින් ගේ හදා ගන්න ඕනේ, මැරෙන්න කලින් ළමයින්ව ලොකු මහත් කර ගන්න ඕනේ, රස්සාව හොයලා දෙන්න ඕනේ, පරස්සාව හොයලා දෙන්න ඕනේ. එහෙනම් මැරෙන්න කලින් මැරෙන්න කලින් කියලා ඔය වගේ ටිකක් තියෙන ඉතින් එච්චරයි. නේද? අන්තිම කාලේ නිකන් සහනෙන් ඉන්න ඕනේ, කාගෙන්වත් කරදරයක් නැතුව ඔය. කියලා ඉතින් මුණු පුරුත් එක්ක ඔය ඉන්නවා ඉතින්. නේද? ඒක නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. ඊට එහා ගිය සරසුම් සහගත තත්වයක් තියෙනවා විදර්ශකෙන්ට හිතෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට තමයි අපි උත්සාහ කළ යුතුව තියෙන්නේ. ඒ සඳහා අපි බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා. ඒකින්ද මේ තමන්ගේ සිත විදර්ශනා සිතක් බවට විදර්ශනා කියලා කියද්දී ඇයි අපි මෙහෙම මාතෘකාවක් දාගෙන තියෙන්නේ? පෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩක් තියෙනවා. අපිට අපිටම පෙනෙන ලෝකේ කියලා කිය හැට පේන එකක් විතර නෙවෙයි. අපිට තේරෙන්නේ ටිකයි ලෝකේ තියෙන ඒවා. ඒ අපිට තේරෙන සීමාවෙන් ඔබට ගොඩාක් එහා ගිය ක්‍රියාවලියක් මෙතන තියෙනවා. හරි? අපිට තේරෙන්නේ නැති ඒකේ ඇත්ත తත්වය අපිට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක් කියවම මේ පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? එයාගේ සැකසීම්, එයා කොයි විදිහ කෙනෙක්ද? එයාට ඒ ඒ පුද්ගලයා කියලා කියන කෙනා මට ඕන හැටියට ඉන්න කෙනෙක්ද? නැති කෙනෙක්ද? එයාට ඕන හැටියට ඉන්න කෙනෙක්ද? නැති කෙනෙක්ද? ඒ මොකක්වත් අපිට තේරෙන්නේ නැහැ. ඒකද ඒක තේරෙන විදිහට අපේ මනස යොදලා ඉස්සෙල්ලා තමන් අවබෝධ කරගන්න ඕනේ. යන්න ඒ තේරෙන විදිහට මනස යොදා ගැනීමටයි කියන්නේ විදර්ශනාව කියලා. ඉතින් අපි බොහෝ වශයෙන් ඒ ගැන කතා කරා. මම හිතන්නේ පසුගිය දවස්වල අපි කතා කරා සක්මන් භාවනාව පිළිබඳ බොහෝ වශයෙන් මේකට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා. නමුත් මම කිව්වා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ගැන කතා කරන්නේ නැහැ කියලා. සීල මේ විදර්ශකයාට සීල විසුද්ධියෙන් පෝෂණය වෙන්න ඕනේ, චිත්ත විසුද්ධියෙන් පෝෂණය වෙන්නම ඕනේ. ඒ ටික හොයාගන්න. ඇයි හොයාගන්න කියලා කියන ධර්මදේශනා මාලා තුනක් අපි අරගෙන ආව නිවන් මඟ පත්‍ත්‍වේක්ෂා සහ ලෝ දෙන්න බුදුමඟ කියලා ඒවා ඇත්ති තරම් අපි සීල විසුද්ධිය ගැන සාකච්ඡා කළා. ඉතින් තවදුරටත් මේක දැන් සතියකට දවස් 3යි අපි හම්බෙන්නේ. ඒකෙනුත් දවස් දෙකක් ධර්මදේශනාව එක දවසක් සජීවී සාකච්ඡාව නිසා වෙන් අපි අර දේවල් වලට වැඩි හිත යොමු කරන්නේ මේක අපේ ජීවිතය විදර්ශනා කිරීමක් ගැනමයි කතා කරන්නේ. ඒ හින්දා මේකට මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව අපි සමහර දේවල් සාකච්ඡා කරනවා කියලා කිව්වා. ඒ කමඨහන් ටික විස්තර කිරීම සිද්ධන අද අපි ඒක ආරම්භ කරගමු. සතිපට්ඨාන දේශනාවේ මොකද කයේ ඇත්ත తত্ত্বය, වේදනාවේ ඇත්ත తত্ত্বය, සිතේ ඇත්ත తত্ত্বය සහ ධම්ම කියලා කියන සංඥා සංස්කාරයන්ගේ ඇත්ත తত্ত্বය තෝරා ගැනීමයි පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය දැක ගැනීමටයි අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරන්නේ ඒ ඒ සඳහා තියෙන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන්නේ ඒ වාගේ ඇත්ත తත්ත්වය අපේ තුලින් දැකගන්න තියෙන වැඩපිළිවෙල. ඉතින් ඒකින්ද සතිපට්ඨාන දේශනාවට මූලිකත්වය දීලා ධර්ම දේශනා මාලාව අරගෙන යමු කියලායි මම මතක් කරේ. ඒකේ පළවෙනි දේ විදිහට අපි පටන් ගන්නෙ කායානුපස්සනාවේ තුන්වෙනි කමඨහණෙන් සති සම්පජාන්නේ පිළිබඳ තියෙන කමඨහණෙන්. මේකේ තේරෙන්නේ කොහොමද? අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති අසීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති කියලා මේ තමයි අපේ ජීවිතයේ තියෙන ඔක්කොම ඉරියව් ටික. අපි මොනවද හැරෙනවද? ඇවිදිනවද? මොනවා කරනවද? මේ හැම එකක්ම මේකත් අන්තර්ගත වෙලා තියෙනවා. හරි අපි පළවෙනි එක ගමු. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොතු. මොකද මේ සම්පජානකාරී බව කියලා කියන්නේ? මේකට කියනවා සති සම්පජානය කියලා. හරි. සිහි නුවණින් වාසය කිරීම. හරි. සිහි නුවණින් වාසය කිරීම කියලා කියන්නේ දැන් මැරෙනවා කියන එක ගමුකෝ මැරෙනවා කියන නුවණ අපිට තියනවද නැද්ද මැරෙනවා කියන දැනුම නැද්ද තියෙන දැනුම තියෙන නුවණ තියෙනවා නැති අය ඉන්නවද ඔව් චූටි ළමයි ඉන්නවනේ චූටි ළමයි ඉන්නවා සිහිය විකල් වෙච්ච අය ඉන්නවා එහෙම ඉන්නවා එහෙනම් අපිට මැරෙනවා කියන නුවණ තියෙනවා. ජීවිතය ගෙන යනකොට නිබඳව මැරෙනවා කියන සිහිය තියෙනවද? මැරෙනවා කියන සිහිය තියෙනවා නම් නුවණ තියෙන ඔක්කොටම මැරෙනවා කියන සිහිය තියෙනවා නම් මේ රට මෙහෙම වෙන්නේ නේද? අන්න එහෙනම් නුවණ පිළිබඳ සිහිය නැත. නුවණ පිළිබඳ සිහිය නැත. දැන් ජීවත් වෙන හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණ පිළිබඳ සිහියෙන් ජීවත් වෙන්න කියලා. හරිද? ඒතකොට නුවණ පිළිබඳ සිහියෙන් ජීවත් වෙන්න කියද්දී අතන ලොකු ගැටලුවක් තියෙනවා. අපේ ධර්මයට අනුව අපි සැලසුම් සකස් කරගත යුත්තේ මේ ජීවිතයට විතරද? හුඟක් අය සැලසුම් හදන්නේ මරණකම්. නේද? මරණකම් ඉන්න තැනක් නේද? නවතින්න තැනක් එතකොට රැකවරණයක්. එතනින් එහාගෙන නේද? එහෙනම් අපි මේ ජීවිතයේ යහපත සහ පරලෝ ජීවිතයේ යහපත කියන දෙකම සඳහා සැලසුම් සකස් වෙන්න ඕනේ. එතකොට එහෙම ජීවිතේ සාර්ථක කරගන්න හැම පැත්තකින්ම අවශ්‍ය කරන නුවණ තියෙන්න ඕනද නැද්ද? පළවෙනි එකේ. නේද? හරි. එහෙනම් අර්ථය අනර්ථය මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට අර්ථය අනර්ථය මොකක්ද? පරුස වචන කියන එක පරුස වචන නොකියන එකෙන් අර්ථවත්දේ අනර්ථවත්දේ මොකක්ද? පල්ස් වචන නොකියන එක අර්ථවත්. අහිස් වචන ගමුකෝ. හිස් වචන වලින් මෙලෝ අර්ථයක් තියෙනවද දොඩ දොඩ හිටියට? නැහැ. හිස් වචන වෙනුවට අර්ථවාදී, විනයවාදී, ධම්මවාදී වචන පාවිච්චි කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. හරි? ඒක කවුරුත් දන්නවද නැද්ද? දන්නවා. ඒ මොකද්ද එතකොට එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? නුවණ. ඒක දන්න හින්දා අපි හිස් වචන කියන්නෙම නෑ නේද? අන්න තේරෙනවද වැඩි. ඇයි ඒ? සිහිය නැහැ. නේද? සිහිය නැති වෙනවා. ඒ අකුසලයේ හැටි. හරිද? එතකොට අන්න අර කිව්ව හැම ඉරියව්වකදීම දැනගත්ත නුවණ අනුව සිහිය පවත්වාගෙන කටයුතු කරන්න ඕනේ කියන එක මේ මේ කමටහනෙන් කියන්නේ. එනක ලේසි වැඩක්ද? හරිද? ලේසි වැඩක්ද කියලා බලන්න මේක හරීම ක්‍රමානුකූලව ඉදිරියට යන ගමනක් මේ කමටහන තියෙන්නේ. ඒකින්දා අපි බලමු කොහොමද මේ කමටහන සිද්ධ කරන්නේ කියලා මූලික වශයෙන් අහතර මේක කොච්චර සාර්ථකද කියලා ඒක තේරෙයි. හරි. මේක කොටස් හතරකට බෙදාගෙන තමයි මේ පියවරෙන් පියවරට යන්නේ. පළවෙනි එකට කියනවා සාර්ථක සම්පදාන්නේ කියලා. දෙවෙනි එකට කියනවා සත්‍රාය සම්පදාන්නේ කියලා. තුන්වෙනි එකට කියනවා ගෝචර සම්පදානය කියලා. හතරවෙනි එකට කියනවා අසම්මූලහ නැත්නම් අසම්මෝහ සම්පදානය කියලා. එතකොට මම කියන්නේ මොනවා හරි අභ්‍යාසයක් කරනකොට ඉස්සෙල්ලාම පොඩි තැනින් පටන් අරගෙන ලොකු එක කරනවද නැත්නම් ලොකු එකෙම පටන් ගන්නවද? පොඩි තැනක් ඉස්සෙල්ලා පුහුණු කරලා ඉන්න ඕනේ. නේද? අපේ ජීවිතය සසර ජීවිතය සාර්ථක වෙන්න කළ යුතු දේවල්. වගේක් තියෙනවා. නොකළ යුතු දේවල් වගේ තියෙනවා. එතකොට ඔය දස අකුසල් සිද්ධ කිරීම එතකොට එක එක එක එක දේවල් තියෙනවා ඒවා කෙරුවොත් එහෙම අපිව තිරසන් වෙලා උපදිනවා නේද සතර ජීවිතේ බොහෝ දුප්පත් වෙලා උපදිනවා ප්‍රේතව භූතව මලයක් වෙලා උපදිනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒවායෙන් වැළකීම වගේම බොහෝ පින් දහම් කිරීම නේද වන්දනාව යන ඒවා චෛත්‍ය වන්දනාව අපි හිතමු නිරුවන් චෛත්‍රායන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියලා හිතලා වන්දනා කරන එක ඒ වගේ දේවල් ජයසිංහ ආબોධින් වහන්සේ ළඟට ගිහිල්ලා නේද බුදුරජාණන් වහන්සේ කියන හැඟීමෙන් වන්දනා කිරීම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කර ගැනීම අන්න ඒවා ඒවා දකින්න යෑම පවා සසර ජීවිතය පවා සුවපත් වෙන්න පින්දස් කර ගැනීමක්ද නැද්ද නේද එතකොට අභික්කන්තේ කියලා කියන්නේ ඉදිරියට යෑම කියන එක හරිද පටික්කන්තේ කියලා කියන්නේ නැවතීම කියන එක හරිද ඒතර අභිත්තන්ත කියලා කියන්නේ ගමන කියන එක. එතකොට යම් කිසි කෙනෙක් ඇවිදිනවා නම් යම් කිසි කෙනෙක් නවතිනවා නම් හරිද? එතකොට එහෙම ඉදිරියට යෑම නැවතීම් දෙකම ඉතින් අපි කරන්න යනවා. නේද? නැත්නම් පසුපසින් යනවා, පටිච්චසන්ති කියන පසුපසින් යනවා කියන එකටත් කියනවා. කොහොම හරි ඒ කියන්නේ අපි ඇවිදීම කියන එක ගත්තොත් නැත්නම් යෑම කියන්නේ දුවගෙන යෑම. හරි මොන හරි යෑමක් තියෙනවා නම් ජීවිතේ ඉරියව්වක් ඒක සාර්ථකත්වය සඳහාම විය යුතුයි. ලෞකික ලෝකෝත්තර මොකද ලෞකික සාර්ථකත්වය කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නේද? ලෞකික අසාර්ථකත්වයට පත් වෙනත් බොහෝ පෞරස්ත්වෙන් තියෙන ඉඩ කඩක් තියෙනවා. ලෞකික සාර්ථකත්වය විශේෂයෙන් ලෝකෝත්තර සාර්ථකත්වය සඳහා සහ ලෞකිකව අපි හිතමුකෝ හරියට මල් පූජාවක් කරොත් හරියට චෛත්‍ය වන්දනාවක් කරොත් හරියට මොනවා හරි ඊළඟට කුසල් වර්ධනය කරොත් එයාට සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වෙන්න ලොකු හේතුවක් වෙනවද නැද්ද? එතකොට ඒ අරමුණෙන්ම අපි හැම වෙලෙම ජීවිතය ගත කරන්න ඕනේ. හරි. දැන් බලන්න මේ සැරේ අපිට මනුස්ස ජීවිතයක් ලැබිලා. නේ? ආ කල්‍යාමිත්‍ර ලැබිලා. බුද්ධ ධර්මය පවතින තැනක පවතින කාලයක ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කාලයක මනුස්ස ජීවිතයක් ලබා ගැනීම අපි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියලා ප්‍රාර්ථනා කරනවද නැද්ද? ඉතින් ඒක ඒක හම්බුනොත් හොඳ නැද්ද? නේද? සංසාර ජීවිතේ ඒ වගේව හම්බුනොත් හොඳටම හොඳයි නේද? හම්බුනොත් මොනවද කරන්න හිතන්නේ? ඇත්තටම අපිට සසර ජීවිතේ හොඳ කල්යාණ මිත්‍ර හම්බෙලා බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා නේද භාවනා කරන්න අවස්ථාවක් හම්බෙලා ඒ ඔක්කොම හම්බුනොත් මොනවද කරන්න හිතන්නේ? කොහොම හරි කරලා නිවන සාක්ෂාත් කරගන්න. එහෙම හම්බුනොත් එහෙම කරනව නේද? ඉතින් දැන් හම්බෙලා තියෙන්නේ. <laughs> හරිද? දැන් හම්බෙලා තියෙන්නේ. නේද? එතකොට එහෙනම් ආයතරයක් හම්බුණත් ඕච්චර තමයි ඔය කිව්වට. හරිද? මේකෙදි අපි කරන ප්‍රමාණය ඇද්ද? මදිද හොඳටම මදිද? හොඳටම මදි. එහෙනම් ඒකට හේතුව තමයි ඔන්න ඔය සිහිය නැති කරන. නුවණ තියනවා නිවන් දකින්න ඕන වෙන මේක කරන්න දෙයක් නැහැ කියලා ඒ සිහිය වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕනේ. හැම ඉරියව්වකදීම Tamanට ඉතින් ගෙදර දොරේ වැඩ කටයුතු කරද්දී වුණත් දන්නවද? හරියට ඒ සිහිය වර්ධනය කරොත් ගෙදර අපි වැඩ කටයුතු කරද්දී ඒක මහ පිනක් වෙන විදිහට කරන්න පුළුවන්. හරි සතෙකුට එළියට දාන කෑම ටික සකස් කරලා දාන්න පුළුවන්. බෙලි ගෙඩියක් එළියට විසි කරනවා නම් ඒක කඩලා සතෙකුට කන්න පුළුවන් විදිහට සකස් කරලා ඉහළ තැනකින් තියලා කරන්න පුළුවන් ඒක මහ පිනක් වෙනවා අතරම. හරි දන්නවද මම දන්න එක නායක හඳුනමක් හිටියා. උන්වහන්සේ හැමදාම ගිලම්පස වන්දන හොඳටම වයෝවෘද්ධ වෙලා හිටියේ. කුරුල්ලන්ට වතුර තියෙන එක වෙන කාටවත් යන්න දෙන්නේ නැහැ. කුරුල්ලන්ට කැම දාන එක වෙන කාටවත් දාන්න දෙන්නේ නැහැ. අඩුම ගානේ ඊළම්පස ටික වන්දලා ඒ එළිය ඉඳන් වල දාන ඊළම්පස. ඒ වටේටම සීනිහින. සීනිහින කවුරුහරි අහුවොත් මොකද ඒ කියලා? අපි විතරක් කාලා මදි. අපි විතරක් කාලා මදි. අනිත් අයටත් කන්න දෙන්න ඕනේ කියලා. හරි කූඹින්ට. හරි ඉතින් ඒ වගේ මේ සත්වයන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය ඒ වගේ බොහෝ පින් කරගන්න පුළුවන් හැම ඉරියව්වකදීම අපිට. අන්න ඒ සඳහා අපේ මනස මෙහෙවලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ தත්ත්වය හදාගන්න ඕනේ. පළවෙනිම. එයි මං එහෙම කියන්නේ. ඇත්තටම අපි වාග්ය සම්පන්න ජීවිතයක් ලැබිලා නේද අපිට? මේ වගේ ජීවිතයක් ලැබිලා දැන් කනගාටුවෙන් ඉන්න සමහරලාට අප්පෝ අපේ මහත්තයා හොඳ නැහැ, අපේ නෝනා හොඳ නැහැ, අපේ දරුවෝ හොඳ නැහැ, මගේ රස්සාව හොඳ නැහැ. නේද? ගේ හොඳ නෑ, රටේ නැති විකාර හින්දා අසන්තෝෂයෙන් ඉන්නවා. හරි? ඒතර අර හරකෙක් කියලා ඉපදිච්ච අය නේද? බල්ලෙක් කියලා ඉපදිච්ච අය ඊට කොච්චර හොඳ ජීවිතයක්ද මට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේක මහා මේ කියවුණත් එක මේ මන් තරම් පවුකාර කෙනෙක් නෑ, මන් තරම් කාලකන්ණි කෙනෙක් නෑ, මටමමයි වෙන්නේ කිය කිය මේ කෝලම් කියෝ කියෝ ඉන්නවා. එහෙම නෙවෙයි. තමන්ගේ ජීවිතය මහා වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඒක මෙහෙම ජීවිතයක් හම්බුනේ පෙර බොහෝ පින් කරලා තියෙනවා. ඒකට එහෙනම් සාර්ථකව අතීතේ මම යම් මෙහෙයුමක් කරලා තියෙනවා. සාර්ථක ජීවිතයක් සංසාර ජීවිතේ ගත කරලා තියෙනවා. ඒක මේ වාසනාවන්ත ජීවිතයක් හම්බුනේ. ඒතර මේ සැරේ මෙහි ඇවිල්ලා ඊළඟ සැරේ දැන් හදාගන්න දන්නේ නැති ඉන්නේ. අඩුම තරමේ නේද? අඩුම තරමින් අද රෑ මාව මලොත් ඉතින් කල්පනා කරලා බලන්න ගොඩක් කට්ටිය මගේ අතින් වෙලා තියෙන වැඩිපුර පෞද්ද පින්ද කියලා. හුඟක් අය හොඳට විමසිල්ලෙන් බැලුවොත් එහෙම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, විශේෂයෙන් පරුසා වාච, සම්ප්‍රප්පලාප කියන ඒවා ගහනයි. වචනෙන් වෙන වැරදි ගහනයි. නේද? දැඩි ලෝභයන්, දැඩි දේශයන්, මිත්‍යා දෘෂ්ටික ස්වභාවයන් ඒවා තියෙන පුරෝලා. එහෙනම් එහෙනම් ඉතාම පැහැදිලිව අපිට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා ගැටලු සහගත තත්වයක් තියෙනවා මං මේ සැරේ සාර්ථක නෑ වගේ නේද පුහුණුව අසාර්ථක වුණොත් ක්‍රීඩාවක් කරන කෙනාට ජයග්‍රහණයේදී සාර්ථක නැහැ පුහුණුව හොඳයි නම් එයාට සාර්ථක ජයග්‍රහණයක් ලැබෙනවා එහෙනම් අන්න ඒ සඳහා සිහිය තියාගන්න ඕනද නැද්ද සංසාර බය මෙනෙහි කරලා අද ඒවා මෙනෙහි කර කර හදන්න ඕන මේක නිකන් ඔක එන්නේ නැහැ අද මරණය මෙනෙහි කරන්න ඕන විශේෂයෙන් මරණය මෙනෙහි කරන්න ඕන මරණයදී මොකද වෙන්නේ කියලා මෙනෙහි කරන්න ඕන හරිද විදර්ශකෙක් ඒ වගේ හොඳ තත්වයක ඉන්න කෙනෙක් හරි විදර්ශකයක් දැන් අපි අපි ධර්මය තුලින් යම්කිසි පන්නරයක් ලබනවා නම් අඩුම ගානේ මේ ඇවිදීම කතා කිරීම කියන තැන්වලදී විශේෂයෙන් අපි දැන් මේ වෙලාව කතා කරන්නේ ඇවිදීම ගැන ගමනක් යද්දී නවතිද්දී මේ හැම දෙයකදීම ඒ යන ගමන මොකටද? එතකොට කාමයේ වර්ධව හැසිරීමකට යන්න බෑ යාට. අඩියක් අතක් උස්සන්න බෑ. හරිද? එතකොට කාමයේ වර්ධව හැසිරීමකට ඒක හොරකම් කිරීමකට යන්න බෑ. ඒ කියන්නේ එයා ඒවෙන් ඔක්කොගෙම වළකිනවා කියන එක. එතකොට ඔය පොඩි දෙයක් කියලා අපිට හිතුණට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති කියන්නේ අපි හොඳට හිර වෙන තැනක් එතන. සිහියෙන් ඉන්න ඕන. එතකොට ඒ සිහිය හදන්න ඕන. කොහොමද හදන්නේ? අපි දන්නවා අපිට නිබ්බන්ධව මතක් වෙන්නේ වැඩිපුර මෙනෙහි කරපු දේවල්. හරිද? නිබ්බන්ධව මතක් වෙන්නේ වැඩිපුර මෙනෙහි කරපු දේවල්. නේද? පොඩ්ඩක් බලන්න දැන් ඒක හොඳට තේරෙනවා අපි කාගේ හරි කවුරු හරි කෙනෙක් ගැන ආදරයෙන් මෙනෙහි කරොත් එයා මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. කාරු හරි කෙනෙක් ගැන වෛරයෙන් මෙනෙහි කරොත් එයාත් මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. එහෙනම් සංසාර බය ගැන හොඳට මෙනෙහි කරපු අයට හරිද මරණයේදී මේ මහා අකටයුත්ත මට සිද්ධ වෙයි මේ අකරතැබ්බයටපත් වෙයි මොනවා කරන්නද වචනයක් කතා කරගන්න බැරි අතකින් කනක් අසා ගන්න බැරි කනේ ඉන්න කිඳුල්ල කඩා ගන්න බැරි අනන්ත දුක් විඳින්න වෙන එක එක්කෙනා වැඩ ගන්න තිරිසන් සත්ත්ව සත්ත්වයෙක් කියලා හරකෙක් කියලා ඉපදුනොත් කාට කියද නේද දැන් මේ ඉන්නා වගේ තමයි ඉතින් ආය නේද ඈ මොනවත් කියන්න බෑ කවුද දන්නේ හිත වලට මොනවද දැනෙන්නේ නැද්ද කියලා සත්තුන්ගේ මේ යාළ මොන හරි ප්‍රතිචාරයක් දක්වනවනේ අපිට නේද? ආදරයක් තේරෙනවනේ යාළුවට හොඳට. එහෙනම් මොන හරි හැඟීම් තියෙනවා යස්සේ. අපේ ගෙදර ඉන්න සුරතල් පැටියා නේද? ඒ පූසෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න. අපි ඉතින් එයාට මොනවද දැනෙනවද දන්නේ අපි මොන හරි දැනෙනවා කිය කියනවා මට ආදරේ කිය කියනවා ඉතින් නේද පිටිපස්සෙන් පන්නන් එනවා නේද එළවනකොට යනවා එළවනකොටත් වලි ගවනවනේ යන්නේ නේද එතකොට එයාගේ සිතුවිලි මොන වගේ දේවල් හරි තියෙනවා එතන එයාලා ආදරයට කැමති නේද එහෙනම් එතන මොන හරි දැනන දෙයක් තියෙනවා ඒ වගේ තැනකට කොටු වුණොත් ඒකින්ද ජීවිතේ සාර්ථක කරගන්න මේ ජීවිතේ සාර්ථක කරගන්න සසර ජීවිතේ සාර්ථක කරගන්න හැම නිමේෂයකම හිත මෙහෙව හිතේ මෙහෙවමක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. ඒ මානසිකාරය සකස් කරන්න ඕනේ. ඒ මානසිකාරය ඉබේ සකස් වෙන්නේ නැහැ. ඇත්තට මේ මානසිකාරය සකස් කරගත්තොත් හොඳද නැද්ද? නේද? ඒක හදාගන්නම ඕනේ. ඒක හදාගන්න ඒක හදන්න නැතුව ඉබේ එන්නේ නැහැ. හරිද? ඒක දන්නව විදර්ශකයා. යම් විදර්ශනාවක් සිද්ධ කරන්න සූදානම් වෙන්නේ ඒකයි. එයා දන්නවා මේ මානසිකාරය ඉබේ එන්නේ නැහැ. එතකොට දැන් Taman දිහා හැරිලා බලන කෙනා බලනවා මට එවැනි මානසිකාරයක් තිබේද? එක්සරයක් ඒත් පැවිදෙන්න ආපු දරුවෙගේ කෙනෙක් අහනවා ඇයි ඔයා පැවිදි වෙනාට ඔය ලස්සන ජීවිතයක් තියෙනවා ඔයාට ඔයාට මේ දේවල් මේ දේවල් මේ දේවල් කරගන්න පුළුවන් කියලා අහනවා. එතකොට එයා කියනවා මම ඊළඟ සැරේ හුණෙක් කළා ඉපදුණු තොයා යනවාද බේරගන්න. අය කිසි කතාවක් නැහැ මේ පිරිමි ළමයි කියන්නේ. මාව හුණෙක් කළා ඉපදුණු තොයා යනවාද බේරගන්න. ඒ සිහිය කොච්චර ලොකු සිහියක්ද? ඒ අරමුණෙන් තමයි මම පැවිදි වෙන්නේ. බොහෝ පින්දස් කරගන්න ඕනේ කියලා. ඒත් මේ ලැබිච්ච වෙලාවේ උපරිම පින්දස් කරගන්න ඕනද නැද්ද? නේද? පව් කෙරෙන්න දෙන්නේ නැතුව. හ්ම් සමහර අයට ගාණක් නැහැ. අතහැරලා ඉන්නේ යන්න දෙන දරුවෝ හින්දා ගොඩ පව කරනවා. ඇත්ති තරම් බොරු කියනවා, කේලම් කියනවා, හොරකම් කරනවා. දන්නේ නැහැ මෙයාලා අපිට අයිති නැහැ කියලා. සමහර අය එහෙම නැහැ පාරේ බහලා ඉඟා කෑවත් මොන දුක වින්දා තියෙන හැටියට ජීවත් වෙනවා. හොරකම් නම් නැත. මොකද ආයෙ ගෙවන්න වෙනවා කියලා දන්න හරක් වෙලා ගෙවන්න උනහම කොහොමද? කරත්තවල බැඳලා. නේද? හ්ම් කොච්චර වැඩ කරනවද? කො පඩියක් ගෙවනවද? මොනවද? ණය ගෙවන්නේ. තනි කරම ණය ගෙවන්නේ. එහෙනම් ඒ වගේ ඒවල් දැනුණොත් ඒ වගේ හොඳට මෙනෙහි කරන්න ඕනේ. හොඳට මෙනෙහි කරනකොට තමයි අපිට මේවා තේරෙන්නේ. ඒක මම අහන මේ අයගෙන් මේ මානසිකත්වය හදන්න අමාරුද? අනිවාර්යෙන් පුළුවන් ඒක හදන්න. නේද? කිසි කතාවක් නැහැ. ඒසියෙන් පුළුවන්. අපිට ඇත්තේ එක පැත්තකින් මඟ පෙන්වීමක් නැහැ ඒක හදාගන්න. අනිත් පැත්තෙන් මඟ පෙන්වන්නත් තිබ්බත් අපිට උවමනාවක් උවමනාවක් නැහැ. ධර්මයේ තුල අපි හිතාගෙන අපි මේ නිකාන් ඔහේ පූජාවල් අනම්මනම් කර කර ඉන්නවා. පූජාව කරන්න එපා කියන එක නෙවෙයි මම ආය ආය කියන්නේ. ඒවා කරන්න ඕනේ. නමුත් ඊට වැඩිය ගොඩාක් වටිනා මෙවැනි මානසිකාරයක් හදාගන්න කියනනම් ඕකට කියනවා මොන සාර්ථක සම්පදානය. හරිද? ඒක හැම වෙලෙම ඉදිරියට යනකොට තියෙන්න ඕනේ. ඉතින් ටිකක් අපි පස්සේ කතා කරනවා. ආලෝකිතෝ විලෝකිතේ සම්මිජිතේ පසරිත මේ හැම ඉරියව්වකදීම ඔක තියෙනවා. හරිත් අපි ඉස්සෙල්ලා මේක මේ කතාවේ ඉතින් ටික කතා කරනකොට ඔය ඔක්කොම විස්තර කරන්න වෙන්නේ නැහැ. ඊළඟට ඕකත් එක්ක තියෙන ඊළඟ එක තමයි ඔන්න සාර්ථක සම්ප්‍රදායන්නේ ඉන්න සමහර ඒවා වර්ධ ගන්නවා. වන්දනාව යන එක වන්දනාව කියලා චෛත්‍යයක් වැඳගෙන එන එක සාර්ථක සම්ප්‍රදායන්නේද නැද්ද? ඔව්. මෙයා කට්ටියත් එක්ක එකතු වෙලා ලෑස්ති කරගන්නවා බෝංගෝ ඩ්‍රම් එක. හරිද? සොන්තට සින්දු කී කී යන්න. හරිද? ඒ විතරක් නෙවෙයි සමහර කට්ටිය ලෑස්ති කරගන්නවා මත් වතුර. වන්දනාව යන්න. නැටුම්, ගැයුම් මේවා ගොඩ જાතිනයකට එකතු කරගත්තොත් මොකද වෙන්නේ? සාර්ථක දෙයක් වගේම අසාර්ථක දෙයක් එතන සිද්ධ වෙනවා. නේද? සාර්ථක දේ හරියටම සාර්ථක නැහැ. නේ? එතකොට ඒකෙන් වෙන්නේ ඇත්තටම ඒක බ්‍රහ්මචාරී ජීවිතයකට අපිට ඇත්තටම බ්‍රහ්මචාරී ජීවිතයක අවස්ථාවක් තියෙනවා. මොකටද? නිවන් දකින්න. ඊට වැඩි පොඩි එකක් මම කියන්නම්. එක්කෙනෙක් දානයක් දෙනවා. මේ දාණය දෙන්නේ දානය දීලා එයා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. මගේ ජීවිතය කාලේ මට ලැබිච්ච අම්මට මේ දානය දෙන්නේ. හරි. දැන් අම්මා නැති වෙලා කියන්නකෝ. හැම ජීවිතයකම මට මේ අම්මම ලැබෙන්න ඕන අම්මා විදිහට ලැබෙන්න ඕනේ කියලා තමයි ප්‍රාර්ථනා කරන දානයක් දෙන්නේ. දැන් අපේ අරමුණ වෙන්න ඕන මොකක්ද? නිවන් දකින්න. දානෙ දෙන එක සාර්ථක වැඩක්ද අසාර්ථක වැඩක්ද? සාර්ථක වැඩක්. නමුත් ඒ දානෙ දුන්න ආකාරය එතන තිබ්බ චේතනාව අනුව එයා සසර යන්නද සසර කෙටි වෙන්නද? යන්න. එහෙනම් ඒක සත්‍ප්‍රාය නෑ. හරිද? ඒක සත්‍ප්‍රාය නෑ. එතකොට අන්න දෙවෙනි එක. අර පළවෙනි එක කරපු කෙනාට තමයි දෙවෙනි එක තේරෙන්නේ. දෙවෙනි එකත් කරන්න පුළුවන්. නලට වඩා වැඩ වැඩි නෙමෙයි මේකේ. අරට වැඩිය සියුම්ව හිතන්න ඕන එකක් මේක. එතකොට අපේ ඉදිරියට යෑමේදී යමකට නැවතීමේදී මේ හැම ඉරියව්වකදීම මොකද කරන්න වෙන්නේ සත්‍රායව සිහියෙන් ඉන්න ඕනේ. ඒක සත්‍රායද කියලා සිහිය. සමහරවිට ඒක තේරෙන්නේ නැහැ. හරිද? තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැති නුවණ නැහැ. සමහර අයට නුවණ තියෙනවා සිහිය නැහැ. හරි? එතකොට ඒ සිහි නුවණ පවත් ගන්න ඕනේ. ඒ නුවණ තියෙන්නත් ඕනේ. එහෙනම් ඒ කරුණ දැනගෙන තියෙන්න ඕනද නැද්ද? කුමද්ද කුසලය කුමද්ද අකුසලය කියලා දැනගන්න ඕනේ. මොකද කුසලය අකුසලය ඍජුවම හේතු වෙන්නේ සමහර අය අහනවත් එක්ක. සමහර අය මේකෙන් අකුසලයක් වෙයිද? එහෙනම් අකුසලයක් වෙනවද නැද්ද කියලා දැනගන්නේ කවුද? Taman දැනගන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ ඇති වෙන තැන තියෙන්නේ අකුසල. Tamanගේ අම්මා Tamanගේ අම්මම වෙලා නැවත උපදින්න ඕනේ අය කියන තැන තියෙන්නේ මොකද්ද? ලෝභයක් තියෙන්නේ. නේද? ඒ සඳහා දන් දෙනකොට අලෝභය උපදිනවා. අලෝභය උපදිනවා කියලා දේවල් දෙන්න බෑ. නමුත් ඒ දෙනකොට බලාපොරොත්තු වෙනවා නම් යමක් අන්න එතනදී නේද? සමහර අය හරියට සමාජ සේවා කරනවා. ඉතින් බොහෝ පින. හැබැයි කරලා එයා සැලකිලි බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. අන්තිමට වයසට යාගෙන යනකොට කවුරුත් සලකන්නේ නැත යනවා. සමාජයේ කවුරුත් ගෙදරටවත් එන්නේ බල්ලා යනවා. මොකද වෙන්නේ? දුක විතරක් නම් කමන්නේ දුක්ම කමන්නේ තරහෙන් ඉන්න දැන් ඉතින් මුළු සමාජයත් එක්කම තරහෙන් ඉන්න. එතකොට එතන තියෙන්නේ මොකද්ද? ගැටීමක් ලොකු. හරිද? අන්නේ ගැටීමත් එක්ක මොකද වෙන්නේ? හොඳට යාට යාට වැටහෙනවා අපිට වැටහෙනවා අපිට තේරෙන්න ඕන. නෙකරුවා නම් හොඳයි ඊට වැඩිය වගේ හරියට. නමුත් කරපු දේවල් වල යහපතක් තියෙනවා. ඒක සත්‍යයයි. හැබැයි ඒක සාර්ථකයි. නමුත් සත්‍යය නෑ. අපේ ජීවිතේ හැම වෙලෙම නිවනට බර වෙච්ච ජීවිතයක් වෙන්න ඕනේ. හරිද? සමහර අය අත් දෙක එකතු කරගෙන පන්සිල් සමාදන් වෙනවා. හරිද? සමාදන් වීමේ චේතනාවක්වත් නැහැ. ඇයි මෙහෙම කරන්නේ කියලා දන්නේ නැහැ. එතකොට ඒක කිසිමම වැඩක් නැහැ. ඒකට සමාදම් වෙලා නැහැ. හරි ඒක එතන නුවණ නැහැ. හරි. සමහර අය සමාදම් වෙනවා. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා, අදත්තාදානයෙන් වළකිනවා, කාමමිත්‍යාචාරයෙන් වළකිනවා කියලා සමාදම් වෙනවා. ඒ කියන්නේ ඒක කරන්නේ නැහැ. නමුත් එයාගේ එතන චේතනාව එයා හදාගන්නේ මේක මට නිවනට හේතු වෙනවා කියලා. දැන් හරියට දුක් විඳින්න සිද්ධ වෙන්නේ පෙර කරපු වැරදි හින්දා. නේද? එතකොට අපිට හොඳ නැති දරුවෝ ලැබිලා නම් හොඳ නැති ස්වාමියෙක් ලැබිලා නම් හොඳ නැති භාර්යාවක් ලැබිලා නම් හොඳ නැති දෙමව්පියෝ ලැබිලා නම් හරිද ඒ වගේ හොඳ නැති පරිසරයක් ලැබිලා නම් මේ ගොඩ දේවල් වලට හේතුව මම පෙර කරපු ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යතාව වගේ දේවල් හ්ම් එතකොට මං ඒ වගේ දේවල් ලැබිලා හින්දා පීඩාවට පත් වෙනකොට මට දැනෙන්න ඕන මොකද්ද නැවත මේ වගේ දේවල් නොලැබෙන්න නම් මං සිල් රකින්න ඕනේ. කායන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ අන්තිමට තියෙන්නේ සබ්බ දුක්ඛ සමුච්චිතේ. එහෙනම් මම මේ සිල් රකින්නේ පැහැදිලිවම මේ තියෙන කර්ම දෝෂයෙන් සම්පූර්ණයෙන් අයින් වීම සඳහා. සමාධිය සඳහායි මම මේ සීලය ආරක්ෂා කරන්නේ. ප්‍රඥාව සඳහායි මම මේ සීලය ආරක්ෂා කරන්නේ. ඒක දැනෙන්න ඕනේ. මේ විඳින විඳින්මින් ඉන්න මේ මහා දුක්ඛිත ස්වභාවයෙන් සම්පූර්ණයෙන් අත මිදීම සඳහා මම මේ සීලය ආරක්ෂා කරනවා කියලා Tamanට හොඳට හොඳට තේරෙන්න ඕන හොඳට දැනෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. තියෙන ප්‍රයෝජනය තමයි සීලය හින්දා බොහෝ ආනිසංස රැස් වෙනවා. ඒ රැක්කට ඒක නිවනට හේතු වෙන්නේ නැහැ. තමන්ගේ භ්‍රමචර්යාව නැත්තම් තමන්ගේ නිවන සඳහා වූ පිළිවෙත් රකින ජීවිතයට මේ සීලය හේතුවක් වෙන්නේ නැහැ. හරි? එතකොට අන්න බලන්න සිල් රකින්න එක එතකොට සාර්ථක එකක් වෙලා හැබැයි ඒක නිවනට සත්‍යය නැහැ. නේද? එහෙනම් හැම වෙලේම අපි කරන කියන හැම වැඩකදීම තමන්ගේ සංසාර ජීවිතේ කෙටි වෙන විදිහට ඉරියව් පවත්තන්න. ඒ හැම ඉරියව්වකදීම පොඩි ඉරියව්වකදීම පා. දැන් මට කියන්න බලන්න මේ කොහෙන් මේ අර්ථ දැක්වීම ඇවිල්ලාද කියලා මට හිතා ගන්න ටිකක් අමාරුයි. සමහර අය කියනවා මේ යනකොට යන බව දැනගෙන යන්න කතා කරනකොට කතා කරන බව දැනගෙන කතා කරන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදින්න මේ විදිහට කරපුවම හොඳයි කියලා. හරි? එතකොට මේක අපි කරනවා අපි ගිය සතියේ කතා කරා කයේ හිත තියාගෙන වාසය කරන්න කියලා අර දැනීම් වලට. ඒ මොකද? එතකොට අර වෙන කොහෙවත් හිත විසිරෙන්නේ නැති හින්දා. නමුත් ඇත්තටම සති සම්පජාන්ණයෙන් වාසය කිරීම කියන එකේදී කෙලෙස් අයින් කර ගැනීමට අර ගත පච්චාගත වත කියලා එකක් තියෙන එක අපි මේකේ මේ මේකේ අන්තිමට විස්තර කරනවා. ඒකට තමයි අපි අර ගිය සතියේ සක්මන් භාවනාව ගැන එහෙම කතා කරේ. කරන කරන වැඩේ සිහියෙන් කරනවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදිනවා කතා කරනකොට කතා කරන බව දැනගෙන කතා කරනවා ඉස්සරහට යනකොට ඉස්සරහට යන බව දැනගෙන ඉස්සරහට යනවා යන්නේ හැබැයි හොරකමක් කරන්නේ එතකොට හරියනවද නේද එහෙනම් එක්ක එක සාර්ථක එකක් වෙන්න ඕන අඩුම ගානේ හොරකම් කරනවා කියන එක සාර්ථක සම්ප්‍රදායන්ට අයිති වෙන්නේවත් නෑ ඒක අසාර්ථක එකක් නේද එතකොට එතකොට සාර්ථකට සාර්ථක එකටවත් අහු වෙන්නේ නැත්නම් මේ සත්‍රායකට අහු වේද දැන් අපි චුට්ටක් බලමු උතනින් එහාට යන්න ඉස්සෙල්ලා මේ සත්‍රාය සම්පජාන්නේ කියන එක සහ සාර්ථක සම්පජාන්නේ කියන එක පිළිබඳව ඒ පණිවිඩය දෙන්න ඕන කවුද? මට ජීවත් වෙද්දී. මගේ ළඟ ඉන්න කලාර මිත්‍රයෙක්. එහෙමද? ඔව්. අපි මෙහෙම හිතන්න. කවුරු කෙනෙක් මගේ ළඟ ඉන්නවා. හොඳ කලාර මිත්‍රයෙක්. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා. එයා මට කිසිම අසාර්ථක වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. අසත්ප්‍රාය වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. හරි මොනවත් ඒ වගේ වැඩක් කරන්න දෙන්නේ නැහැ. එහෙනම් මගේ ජීවිතේ මේ වෙනකොට ගොඩක් සාර්ථක. ඇත්තටම එහෙම මගේ ළඟටම වෙලා ඉඳගෙන මාව බලා ගන්න කවුරුත් ඉඳීද? නෑ. ඒක කවදාකවත් වෙන දෙයක් නෙවෙයි. හරිද? එහෙනම් ඒ කල්යාණ මිත්‍රයා හැදෙන්න ඕන කොහෙද? තමන්ගේම ඇතුලේ මානසිකාරයක් විදිහට හැදෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මට මේ පණිවිඩය මං වැඩක් කරන්න යනකොට මට මේ පණිවිඩය දෙන්න ඕනේ මට ඒ සිත් උපදින්න ඕනේ හ්ම් ඒ කියන්නේ මොකක්ද දැන් හොරකමක් කරන්න යන කෙනෙක්ගේ හොරකම වැළකෙන විදිහ බලන්න කොහොමද කියලා හොරකම ඊට ආදීනව සහිතයි කියන සිත එතන උපදින්න ඕනේ හරිද ඒ සිත ඉපදිලාමදි හරි මම කියන්නේ විදර්ශනා කරන කෙනෙකුට තමන් ගැන දැනගන්න ඕනේ හොරකම වැරදි කියන නුවණ උපදින්න ඕන. මේ සිත උපදින්නේ නුවණාවත්නේ. දැනගෙන හොරකම වැරදි කියලා දැනගෙන හොරකම් කරන්නේ සමහර අය සිහියක් නැතුව. හරිද? ඒ වෙලාවට සිහියක් නැහැ. දන්නවා එයා හොර දෙවර්ද කියලා. ඒ කියන්නේ සිත උපදින්නේ නැහැ. සිහිය උපදින්නේ නැහැ. සමහරවල් සිහිය ඉපදිලා සරවම් කරනවා. මොකක් අඩුවද? වීරිය අඩුයි. මේ දැනගෙන සිහියක් තියෙනවා නුවණක් තියෙනවා. කාමයේ වර්ධවා හැසිරෙන්නට හොඳ නැහැ කියන නුවණ තියෙනවා. සිහියක් තියෙනවා. නමුත් ඒක පාලනය කරගන්න දරුව යනවා කියලා කියන වීරිය නැහැ. එහෙනම් අපි මේ මේ කාරණාවේදී ඒ කියන්නේ අපිට නුවණ තියෙනවා නම් සිහිය තියෙනවා නම් සිත උපදිනවා. ඒ කියන්නේ මොකද වලක්වා ගැනීමේ සිත උපදිනවා. ඒක ඉපදිලාමදි ඒක වර්ධනය වෙන්න ඕනේ. ඒක ලොකු වෙන්න ඕනේ මොනවට වැඩියද? ඒ වැරද්ද කරන්න තියෙන සිතට වැඩිය මේ සිත ප්‍රබලව වැඩි වෙන්න ඕනේ. එන එක වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ මේකට මම බය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ප්‍රාණඝාතය කරන එක හොඳ නෑ කියලා සිත සිතත් උපදිනවා. නමුත් බය නෑ එයා. හරිද? බය නැත්තම් මොකද වෙන්නේ? එයා හැම වෙලේම ප්‍රාණඝාතේ අයියෝ වැඩක් නෑ. දැන් සමහර අය ඉන්නවා ප්‍රාණඝාත කරනවා ඒකෙන් අපාය යන්නේවත් නෑ කියලා හිතාගෙන. ඒකට නුවණ නෑ. සමහර අයට තියෙනවා සිහිය නෑ. සමහර අයට තියෙන සිහිය තියෙනවා. තිබ්බත් එයා ඒක කරනවා. ඒක නවත්ත ගන්න තරම් ශක්තිය ප්‍රබල සිතුවිල්ලක් එන්නේ එහෙනම් මම මොකද කරන්න ඕනේ? ආදීනව මේකේ ආදීනව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මානසිකාරය සකස් කරන්න ඕනේ. සකස් කර කර සකස් කර කර බලන්න ඕනේ. ඒක සරම මගේ අතින් වැරද්දුනා කියනකොට දැන් මధుරේ කරේ මගේ අතින් වැරුණා. දැන් හොඳට මෙනෙහි කරනවා මధుරෙක් මැරීමෙන් ඒ සතා මොන තරම් දුකක් වින්දාද මට මේ පොඩියට පෙවුනට මෙතන කකුල් උඩ පයින්නවා නේද? එයාගේ ඇඟ ඔක්කොම පොඩි වෙලා තියෙන්නේ. වගේ අර ඒ සතාට සිද්ධ වෙන හානිය සහ මට ඒකට අයිතියක් නැති බව ඒකෙන් මට ලැබෙන විපාක හොඳට මෙනෙහි කරනවා මෙනෙහි කරන් මෙනෙහි කරන් මෙනෙහි කරන් මధుරවා මැරීමේ වැලකීමේ සිත මට ප්‍රබල වෙනවා මధుරුවෙක් දැක මරන්න එන සිතට වැඩිය වැලකීමේ සිත ප්‍රබල වෙන විදිහට මම අන්න අරක වර්ධනය කරන්න ඕනේ හරිද එන්නේ එක වර්ධනය කරාට පස්සේ මට මధుරුවෙක් මරන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ අන්න එතකොට අපි ඉන්නේ කොතනද සත්‍ය ප්‍රාය සම්පදානයි. හරිද? නැත්නම් සාර්ථක සම්පදානයි. එතකොට මේකත් එක්ක මේ මදුරුවා මරන්න සූදානම් වෙලා නවත්තන්න යන වෙලාව. එතකොට ඉන්නේ සාර්ථක සම්පදානයි ඉස්සෙල්ලා. දැන් තව දෙයක් මම මෙනෙහි කරනවා. මේ විදිහට මදුරුවෝ නොමරා ඉන්න හැම වාරයකම මාව මට සිහිය වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා, අදිෂ්ඨානය වැඩි වෙනවා. ඇයි? අදිෂ්ඨානයෙන් ඉන්න බෑ. නේද? සීලයක් රකින්න නම් සිහියෙන් ඉන්න ඕනේ. පීරියෙන් ඉන්න ඕනේ, ඉවසීමෙන් ඉන්න ඕනේ, අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ, උපේක්ෂාවෙන් ඉන්න ඕනේ, ඒවෙන් ඉන්න ඕනේ. නේද? අන්න එහෙම ඉන්න හැම වාරයකම ඒවා අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මම මේ සීලය ආරක්ෂා කරන හැම වාරයකම මට නිවන් දකින්න ඕන කරන ශක්තිය වැඩි වෙනවා. නේද? මට නිවන් දකින්න ඕන ශක්තිය වැඩි වෙනවා මේ මේ සීලය රකින්න හැම වාරයකම. ඒ විතරක් නෙවෙයි ඒකත් එක්ක මට සීල විසුද්ධිය කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකත් එක්ක මගේ හිතේ සන්තෝෂය වැඩි වෙනවා. මේ ඔක්කොම දන්නවා. මේ දුකෙන් නිදහස් වෙන්න නම් මම මෙන්න මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ කියලා හොඳට මෙනෙහි කරනවා. එහෙම අන්න එතෙන්දි මොකක්ද වෙන්නේ? එතකොට Brahmachari ජීවිතයට හේතුවක් වෙන විදිහටයි මගේ සීලය රකිද්දි මට මානසිකාරය එන්නේ. හරිද? අන්න ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරයක්. අන්න ඒ මානසිකාරය තමයි උතන ඒ මානසිකාරයටමයි මේ කියන්නේ මොකද්ද? සිහි නුවණ නැත්නම් සම්පජාන්නේ කියලා. හරි. ඒ කියන්නේ අපි ඉදිරියට අඩියක් කියලා යන්න යනකොට කිසිම විදිහකින් වැරද්දකට අඩියක් ඔස්සන්නවත් බැරි වෙන්න ඕන. වැරද්දකට ඒ කියන්නේ සත්‍රාය සම්පජානනයෙන්ම මේක කරන්න ඕන වැරද්දකට අඩියක්වත් ඔස්සන්න නැති වෙන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ඔය தත්ත්වයට අපේ මානසිකාරය සකස් කරගැනීමේ වගකීම අපිට මූලික වශයෙන් තියෙනවා. විදර්ශනා කරන කෙනෙකුට තමන්ගේ හිත දිහා බලලා මේ මේ විදිහට මේක වර්ධනය කරගැනීමේ වගකීම ඉතාලම තදින් තියෙනවා. එහෙම නැත්නම් එයාට නිවන් දකින්න බෑ. හරි? එතකොට හැම සිද්ධියකදී මේක බලන්න ඕන. බලලා දැන් මට එතකොට ජීවත් වෙද්දී අනිත් අය බොහෝ වැරදි කරනවා දකිනවා. වැරදි කරන්න සිද්ධ වෙන අවස්ථා එනවා. අනිත් අය පරස වචන කියනවා. පරස වචන කියන්න අවස්ථා එනවා. එතකොට මගේ හිත මට කියන්නේ පෞරුසා වාචා වේරමණී. මේක නවත්තන්න. මේක කියන හැම වාරයකම ඔයා ඉන්නේ අප්‍රමාදී විහරණයකින්. හරිද? ඒ විතරක් නෙවෙයි. තව තියෙනවා අපි අහලා තියෙනවානේ ඉන්ද්‍රිය සංවරය කියලා එකක්. දැන් ඉන්ද්‍රිය සංවරයත් මෙතෙන්ට එකතු කරගන්න ඕනේ. ඇහෙන් රූපයක් බලා සතුටක් ඇති වුනහම ඇහැට රූපයක් දැකලා මට ලොකු සතුටක් ඇති වෙනවා. මම නැවත හැරි හැරි නැවත හැරි හැරි නැවත හැරි හැරි ඒ සතුට විඳිනවා. අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය අසංවරය කියලා. ඉන්ද්‍රිය අසංවරයෙන් වාසය කරන හැම වාරයක්ම මොකද්ද? නිවනට පරක් වෙනවා. ප්‍රමාදයි. ඒකට කියනවා අප්‍රමාදී විහරණයක් කියලා. ඒකට කියනවා අප්‍රමාදී විහරණයක් කියලා. එතකොට මම ඉන්ද්‍රිය අසංවරව වාසය කරන්නේ නම් ඉන්ද්‍රිය සංවර වෙන විදිහට මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ කියලා අදහසක් මට තියෙන්න ඕනේ. හරිද? එහෙම සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇහැට රූප දැකලා මේ ඒ කියන්නේ මේ ජීවිතේ විඳින්න එපා කියන එක නෙවෙයි. හරිද? නමුත් මේකෙන් අධික සතුටක් ඒක තණ්හා සහගතව හරි මේක මට නැවත ඕනමයි ඕනමයි ඕනමයි නැවත දකින්න ඕනමයි ඕනමයි කියලා වැරදි අදහසකින් ජීවත් වෙලා බෑ. ඇයි එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒක සත්‍ප්‍රාය වෙන්නේ නැහැ. එතකොට ඒක සත්‍ප්‍රාය වෙන්නේ දැඩි ආසාවකින් නම් මම මම වන්දනා ගමන ලෑස්ති කරගත්තා දැඩි ඇලීමකින් යන්නේ ඒ පැත්තේ තියෙන තව මොකක් හරි එකක් බලන්න. හරි එතකොට ඒක ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය වගේ නැත්තම් මගෙත් එක යන අය කෙරෙහි මම ලොකු කැමැත්තකින් යනවා. දැන් ඇත්තට මෙතන වැඩිපුර අරමුණු තියෙන මේ මේ කණ්ඩායමත් එක්ක රව මග ගහලා යන්න. හරිද? එතකොට ඉතින් මේ මේ තැන්වලදී අපි ඉන්නේ අසත්ප්‍රාය තැනක නේ? ඒ කියන්නේ මේ මානසිකාරය මගේ ළඟ සකස් කරගන්න දවසින් දවස දවසින් දවස බල බල බල බල අසප්‍රාය හෝ අසාර්ථක වුණා නම් ඒ උන වෙලාවට මම මම වැරදීමකින් නැත්නම් මට මාව පාලනය කරගන්න බැරුව මගේ අතින් මොකක් හරි මේ වගේ ගැටලු සහගත තත්ත්වයක් උදා වුණා. දැන් මං තීරණය කරන්න ඕන කොහොමද? දැන් අපි මෙහෙම හිතමුකෝ. මම භාවනා කරන්න හිටියා. හරිද මම භාවනා කරන්න ඉන්නකොට ඔන්න මට මාව නිකම්ම ඇදිලා ගියා රූපවාහිනිය වැඩසටහනකට මම ඒ පැත්තට ඇදිලා ගියා දැන් මම අසාර්ථක සහ අසත්ප්‍රාය දෙකක් වෙලා නේද ඒක පැත්තකින් ඒක පාපයක් නෙවෙයි හින්දා ප්‍රශ්නයක් නැහැ නමුත් ඒක නිවනට ලොකු බාධාවක් වෙනකොට මම භාවනාව නවත්තලා ගියේ එහෙනම් මම මෙතන අසත්ප්‍රාය සම්ප්‍රදානයක් ඉන්නේ දැන් මට මම ඒ වෙලාවට කරන වැඩේ මොකද්ද? මෙන්න මෙතන හැම වෙලේම මතක තියාගන්න ඕන තැනක් මම බොහෝ වාරයක් කියලා තියෙනවා. රූපහින වල සසන බල්ල ඉවරයි. දැන් ඉතුරු වෙච්ච දෙයක් නැහැ. භාවනාව කරන මම දන්නවා මම ගොඩක් සතුටින් ඉන්නවා කියලා. දැන් ඉතුරු වෙච්ච දෙයක් නැහැනේ. දැන් මොකද්ද ගන්න තීරණේ? හෙටනම් මම කොහොමද බලන්නේ? හෙටනම් මම කොහොමද භාවනා කරනවා. එතන තමයි අපිට වර්ධින්න තන. හොඳට තේරුම් ගන්න. දැන් රූපවාහිනිය වැඩසටහන බලලා ඇති වෙලා හින්දානේ මම ওই තීරණය ගන්න. නේද? එතකොට හෙට මම ඔය වගේම ඔය වෙලාවටම ඔය විදිහටම භාවනා පැත්තට යන්න තියෙද්දි හෙටත් මට හෙටත් ඒ වෙලාව ආවට පස්සේ රූපවාහිනිය වැඩසටහනකුත් ඒ විදිහටම තියෙනවා. දැන් මොකද වෙන්නේ? ආයෙ මාව හැරෙන්නේ නැහැ. ඇයි මගේ වැඩි කැමැත්ත තියෙන්නේ මේ පැත්තට හින්දා. අසාර්ථක වෙච්ච ගමන් දැන් ඊයේ රෑ මම රූපවාහිනිය බලලා මට තේරිච්ච ගමන් අසාර්ථක වුණා කියලා මං දැනගන්න ඕනේ මං ආයෙනම් කරන්නේ කියලා කිව්වට නම් මේක හරියන්නේ නෑ මේ දැන් හරි දැන් මාව ගිහිල්ලා අතන දෙපැත්තට හැරෙන තැන තිබුණා නම් මං ඒ පැත්තට හැරෙනවා ඉතින් දැන් මේක එපා වෙලා තියෙන හින්දානේ ආයෙ හෙට මේ වෙලාව වෙනකොට ආයෙ ඕන වෙනවා එහෙනම් එවැනි වෙලාවක මට භාවනා පැත්තට වැඩිපුර ලොකු අදහසක් මගේ හිතේ එන්න ඕනේ ලොකු කැමැත්තක්. කැමැති සිත උපදින්නත් ඕනේ ඒක ප්‍රබල වෙන්න ඕනේ. මොනවට වැඩිද ප්‍රබල වෙන්න ඕනේ ඒ කැමැත්ත. රූපායන තියෙන කැමැත්තට වඩා ප්‍රබල වෙන්න ඕනේ. එහෙනම් මං අද හැන්දෑව තීරණය කරන්න ඕනේ. හෙට ආයේ එවැනි සිද්ධියකට මූණ පාන්න ඉස්සෙල්ලා රූපවාහිනියේ තියෙන මේ වැඩසටහනට තියෙන කැමැත්තට වැඩිය භාවනාවට තියෙන කැමැත්ත වැඩි වෙන විදිහට මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරන්න මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හෙට ඒ සිද්ධියට මුහුණ දෙන්න ඉස්සෙල්ලා හදන්න ඕන. මනස. හරිද? අන්න එහෙම හදාගන්නවා විදර්ශකයෝ. නිකන් අහන්න තමන්ගේ පැත්තෙන් මං එහෙම හැදුවද කියලා. නේද? නෑ කියන්න බෑ හදන අය ඉන්නවා. නෑ කියන්න බෑ තමන්ගේ මනස හදන අය ඉන්නවා. මේ ළඟදී ළමා වැඩසටහනකදී මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. සමහර අය කියනවා යම් සාර්ථක දේවල් මගේ අතින් කෙරෙන්නේ නැහැ. මට කරන්න උවමනාවක් තියෙනවා කෙරෙන්නේ නැහැ. දැන් මම ඇහුවා ළමයින්ගෙන් පාඩම් කරන ගැන. ඔයාලට ගොඩක් පාඩම් කරන්න උවමනාව තියෙනවා පාඩම් කෙරෙන්නේ නැහැ. මොකද කරන්න ඕන කියලා ඇහුවා. හුඟක් අය කියන්නේ ඉතින් කරන්න ඕන පාඩම්. නේද? ඒ පොඩි පුතෙක් ඉස්සරහට හැබැයි ආ ගොඩක් අපින් උපදෙස් අරන් තියෙනවා. අරගෙන ජීවිතය හදාගන්න කෙනෙක් පොඩි කෙනෙක් කවුරුද මම හිතන්නේ 9ක් විතර ඇති. 9ක් 10ක් විතර ඇති. මට කියන එහා පැත්තේ ඉඳගෙන පඬිතියා වගේ කෙරෙන විදිහට හිතා ගන්න ඕනේ. <laughs> බලන්න කෙරෙන්නේ නැති කරන් කරන්නේ නැත්තම් කරන්න පුළුවන්. අපි ඇත්තටම සාර්ථක తත්වයේ සඳහා කරන්නේ නැද්ද කෙරෙන්නේ නැද්ද? නේද? කරන්න උවමනාව තියෙනවා කෙරෙන්නේ නැහැ. ඒක කෙරෙන්නේ නැහැ. වෙන වෙන දේවල් යදෙනවා. නේද? එහෙනම් ඇත්තටම අපි කරන්න ඕනේ මොකක්ද? කෙරෙන විදිහට හිතා ගන්න ඕනේ. මෙහෙ කරන් වුවමනාව තියෙන භාවනා කරන් වුවමනාව තියෙනවා ඒ ගැන කතා කරනවා ඔක්කොම දෙන අපේ කට්ටිය එහෙම කියවිලා කියනවා කෙරෙන්නේ නැහනේ අපෝ කොතර හිතුවත් මේ භාවනාව කෙරෙන්නේ නැහනේ නේද එහෙනම් කෙරෙන්නේ නැති කෙනාට කරන්න කියලා උත්තරය දීලා හරියන්නේ නැහැ කෙරෙන්නේ නැති කෙනාට කියන්න ඕනේ කෙරෙන විදිහට හිත හදන්න කියලා ඔන්න ඔය පණිවිඩය අපේ ළඟ තියාගන්න හරි මේ ටික එකතු කරගන්නේ කවුද තමන් ගැන විදර්ශනා කරන කෙනෙක් ඒතර සාර්ථක සහ සත්‍රාය සම්පජානය තමන්ගේ තුලින් ක්‍රියාත්මක වෙන විදිහට හිත මෙනෙහි කර කර මෙනෙහි කර කර පරදින හැම වෙලාවකම එහෙම පරදිලා ඉන්න පරදිනවා කියලා කියන්නේ මොකද්ද? අසාර්ථක හෝ අසත්ප්‍රාය දෙයක් වෙලා මගේ අතින් අපිට අසාර්ථක හෝ අසත්ප්‍රාය දෙයක් වෙන්න බෑ. නිවනට බාධා වෙන කිසිවක්ම සිද්ධ නොවි කටයුතු කරගන්න ඕනේ. මොකද මේ ජීවිතේ ලැබිලා තියෙන බොහොම නේද බොහොම පොඩි කාලයකට අපිට හම්බෙලා තියෙන මේක. ඒ හම්බෙච්ච වෙලාවේ උපරිම ප්‍රතිඵලය ලබා ගත්තේ නැත්නම් අපි ලොකු අපහසුතාවයන් වලටපත් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා ගොඩක්. ඒකින්ද අපිට පුළුවන්කම තියෙන්න ඕනේ කොහොම හරි කරලා මේ යහපත සිද්ධ කෙරෙන මානසිකත්වයක් හදාගන්න. අපි ලෝදින්න බුදුමගේ වැඩසටහනේ මම කතා කරේ මොක? ඒක කෙරෙන විදිහට හදාගන්න එක. ආයෙ මට කියන්න තියෙන්නේ විදර්ශකයා තමන්ගේ සිත දිහා බලපුවාම එයාට තේරෙන්න ඕන මේක හරියන්නේ නැහැ. මෙයා මේ කරන කෙනෙක් නෙවෙයි. මෙයාට මෙයාටින් කෙරෙන්නේ නැහැ. මෙයාගේ දැනට තියෙන தත්ත්ව හැටියට මෙයා සම්පූර්ණයෙන් කැමති තියෙන පංච උපාදානස්කන්ධයට ඔය කිව්වට. නේද? බණ අහනවා තමයි. බණ අහනවා, බත් කනවා, බණ අහනවා, බත් කනවා නේද? ඒකමයි කරන්නේ. උදේට, දවල්ට, රැයට බත් බුදිය බුදින. බත් කනවා බුදින, කනවා බුදින, කනවා බුදින. ඉතින් වැඩ කරන්නේ මොකටද? කණ්ඩ හොයන්නේ. ඒක ඇතුලින් ප්‍රශ්නේ මම කනවා බුදිනවා කියලා කියන්නේ වෙන මොකක්ද නේ වැඩ කරන්නේ. වැඩ කරනවා. වැඩ කරන්නේ මොකටද? පරිභෝජනය සඳහා. පරිභෝජනයට යමක් හොයාගන්න. ඒකට ගිහිල්ලා වැඩ කරනවා වැඩ කරලා ඇවිල්ලා මහන්සි කාලපතිය ගන්න. ආයෙ වැඩ කරනවා කාලපතිය ගන්න. ඒ කියන්නේ මේ ජීවත් වෙන්නයි දඟලන්නේ. ජීවත් වෙලා විතරක් ඇද්ද? නෑ නෑ ජීවත් වෙලා විතරක් හරියන්නේ නෑ. ජීවිතයේ Taman ලබාගත හැකි ඉහළම ප්‍රතිඵලයට යන්නට ඕනේ. ඉතින් ඒකින් දා අපි දැඩි ප්‍රතිපත්තියකට එන්න වෙනවා මගේ මානසිකාරය හදන්න ඕනේ. ඒක කාටවත් බාර දෙන්න බෑ. මේක ඉබේ වෙන්නේ නැහැ. මෙහෙම හිටියොත් එහෙම මරණකම්ම මෙහෙම ඉඳි. ඒකින්ද මගේ සංසාර ජීවිතය සාර්ථක කරගන්න මේක සත්‍ප්‍රාය කරගන්න නම් මම මගේ මානසිකාරය සකස් කරන්නම ඕනේ. සකස් කරන්නම ඕනේ. නැත්තම් මේක වෙන්නේ වෙන්නේ නැහැ. වෙන විදිහට හිත හදන්න ඕනේ. ඉතින් ලොකු පණිවිඩයක් මෙතන තියෙනවා. මම හෙට දවසේ අපි අනිත් කාරණා දෙක කතා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ගෝචර සම්ප්‍රදායන්නේ සහ අසම්මෝහ සම්පජානනය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපිට අනිත් ඉරියව් ගැනත් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ කමටහන් වල ඇත්තටම පුංචි තැන ඉඳන් ඉහළට යන ක්‍රමයක් තියෙන්නේ. සාර්ථක සම්පජානනයේ හිටපු කෙනෙකුට ටික කාලයක් හරි යාට අසත්ප්‍රාය සම්පජානනය දක්වාපත් වෙන්න පුළුවන්. ඒ අසත්ප්‍රාය සම්පජානනය තුල ඉන්න අයට ගෝචර සම්පජානනයටපත් වෙන්න පුළුවන්. ඒක ඒක තුල තමන්ගේ හැකියාවන් වර්ධනය කරන අයට අසම්මෝහ සම්පජානනයටපත් වෙන්න පුළුවන්. අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරලා බලමු. ඉතින් ඒවා ප්‍රායෝගිකව කරෙන්න ඕන. තමන්ගේ පැත්තෙන් ප්‍රායෝගිකව කරෙන්න ඕන කියන හින්දා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ඉතා ප්‍රායෝගික ධර්මයක් අපිට ඇත්තටම ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න පුළුවන් ධර්මයක් තමයි අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්මය තුළින් පෝෂණය වෙන්න හැම කෙනෙකුටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු හැම දෙනෙකුටම හැමදෙලෙක්ම කල්පනා කරලා තමන්ගේ නිවසේ ඉඳලා අපි මේ ධර්මයේ ශ්‍රවණය කළේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් ඉතින් ඒ අයගේ දායකත්වය නිසාවෙන් පින්වන්ත ඔබට ලැබුණ යම් කුසල සිතක් තියෙනවා නම් පින් සිතක් තියෙනවා නම් ඒ තුලින් යම් පිළිවෙතක් රකින්නවා නම් ඒ තුල ජනිත වන්නා වූ සියලු පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරපැත්තන්ට උතුම් සතරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.